සත්තමෝ පරිච්ඡේදෝ සත්වෙනි පරිච්ඡේදය විජයාභිෂේකෝ විජය රජුරුවන්ගේ අභිෂේකය සබ්බ ලෝක හිතං කତ୍වා පත්වා සම්ති කරං පදං පරිනිබ්බාන මංචම්මේ නිපන්නෝ ලෝකනායකෝ ලෝකනායක වූ අප භාග්‍යතුන් වහන්සේ සියලු ලෝක සත්වයාගේ හිතසුව පිණිස බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට වදාලා උතුම් වූ පරම ශාන්තිය වූ අනුපාතිශේෂ පරිණිරවාණයට පත්වීමේ අවස්ථාව පැමිණියා පිරිනුවන් පෑම පිණිස පනවන ලද සයනයේ සැතපී සිටියා. දේවතා සන්නේපාතම්හි මහන්තම් මේ මහා මුනි සක්කං తත්‍ර සමේපට්ඨං අවෝච වදතං වරෝ වාදීන් අතර උත්තම වූ අප මහා මුනේන්ද්‍රයන් වහන්සේ එහි රැස් වූ මහා දෙව් පිරිස අතර තමන් වහන්සේ සමීපයේ සිටි සක් දෙවිඳුන් හට මේ වදාලා විජයෝ ලාල විසයා සිංහ බාහු නරින්දජෝ ඒස ලංක මනෝපත්තෝ සත්තව් හච්ච සතානුගෝ සිංහ බාහු නැමැති රජුරුවන්ගේ පුත්‍රයා වන විජය කුමාරයා සස්්‍යයක් පිරිවර සහිතව ලාට රටින් පිටත් වෙලා අද ලංකාදීවෙන්ට ගොඩ බැස්සා. පතිත්තිස්සති දේවින්ද ලංකායන් මම සාසනං තස්මා සපරිවාරං තං රක්කලං කංච සාදුකං දේවේන්ද්‍රය මාගේ බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාද්වීපයේ. එනිසා පිරිවර සහිත වූවත් ලංකාද්වීපයත් හොඳින් රකින්න ඕනේ. තථාගතස්ස දේවින්දෝ වචෝ සුත්වාවසාදරෝ දේවසුප්පලවන්නස්ස ලංකාරක්ඛං සමප්පයේ එතකොට සක්දෙවිදු තථාගතයන් වහන්සේගේ වචනය ආදර සහිතව අසාගත්තා. ලංකාවේ ආරක්ෂාව පුල්වන් දෙවිදුහට බාර කළා. සක්කේන උත්තමත්තෝ සෝ ලංකං ආගම්ම සජ්ජුකං පරිබ්බාජක වේසේන රුක්ක මූලමුපාවිසී සක්දෙවියන්ගේ වචනයත් සමග උපුල්වන් දෙවියෝ එකිනෙහිම ලංකාවට පැමිණියා. ඔවුන්ට පෙනෙන මානයෙන් තාපසයෙකුගේ වැස්ගෙන එක්තරා රුක්සවරක වාඩි වී හුණා. විජයප්පමෝකා සම්මේ තං උපෙච්ච අපුච්චේසුං අයම්භෝකෝ නුදීපෝති ලංකාදීපෝති සෝබ්‍රවී විජය කුමාරයා ප්‍රමුඛයේ සියලු පිරිස තවුස්වස්ගෙන හුන් උපුල්වන් දෙවියන් වෙත ආවා බවත මේ කවරනම් ඇති දිවෙනක්ද කියා ඇසුවා එතකොට තවුසා මෙහෙම කිව්වා මේ දිවෙන්ට කියන්නේ ලංකා කියලා නසන්ති මනුජායත නච හෙස්සති වෝ භයං ඉති වත්වා තුන්ඩිකාය තේ ජලේන නිසින්චිය මෙහි මනුස්ස වාසයක් නැහැ. තොපට බයක් ඇති වෙන්නේ නැහැ කියලා පැන් කෙන්ඩීගෙන වොන්ට පිරිත් පැන් නිසා. සුත්තං චතේ සංහත්තේසු ලග්ගේत्वा නබසාගම දස්සේ සිසෝ නිරූපේන පරිවිවාරික යක්කිනේ ඔවුන්ගේ අත්වල පිරිත් නූරුත් බැඳා අහසෙන් පිටත් ගියා එතකොට කුවේණියගේ දාසියක වන සීසපාති නැමැති යකින්නේ පැටවුන් වැදූ බැල්ලියකගේ වැස්ගෙන ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. ඒකෝ තං වාරියන්තෝපි රාජපුත්තේන අන්වගා ගාමම්මි වෙජ්ජමානම් මේ භවන්ති සුනකායිති එතන හිටපු අය ඒ බැල්ලිය පසුපසින් යන්ට සූදානම් වෙද්දී විජයරාජ පුත්‍රයා විසින් ඔහුව වැළක්වුවා නමුත් ගමක් තිබුණොත් නෑ බල්ලන් එන්නේ කියලා ඔහු ඒ බැල්ලියගේ පසුපසින් ගියා. තස්ස චසාමිනේ තත්ත කුවේනි නාමයක්ඛිනේ නෙසේ දිරුක්ක මෝලම් මේ කන්තං තිතාපසේවිය ඇගේ ස්වාමීදීනිය කුවේනි නමැති යකින්නක කුවේණිය කපු කටින තාපසියගේ වෙස්ගෙන රුක්සවනක වාඩි වී වුණා. දිස්වාන සෝපකරණෙන් නිසින්නම් තංච තාපසෙන් තත්ත නහත්වා පිවිත්වා ච ආදාය ච මුලාලියෝ බැල්ලිය පසුපසෙන් ගිය පුරුෂයාට පොකුණක් දකින්නට ලැබුණා. ඒ වගේම ගසක් යට වාඩි වී සිටින තාපසියෙකුත් දකින්ට ලැබුණා. ඉතින් ඔහු පොකුණෙන් වතුර නාලා පැනුත් බිව්වා. නෙළුම් අලත් ගලවගත්. වාරින්ච පොක්කරේ හේව උට්ටාසිසා තමබ්‍රවේ බක්කෝසි මම තිත්තාති අට්ටාබද්දෝවසෝ නරෝ නෙළුම් කොලයකට පැන් අරගෙන ගොඩට ආවා. එතකොටම තවුසිය එම්බා පුරුෂය නොබ මට ගොදුරක් වුණා. කොහොම හිටු කියලා කිව්වා විතරයි. කණුවක ඇතකු බැඳසෙන් යාගත නැහැකුවා හඬ හඬා නැවතී සිටගත්තා. පරිත්ත සුත්ත තේජේන බකිතුං සාන සක්කුනේ යාචියන්තෝ පිතං සුත්තං නාදායක්ඛිනියා නරෝ තවුස්වස්කත් උපුල්වන් දෙවි රජුන් බැඳව පිරිත් නූලේ තේජසින් කුවේණියට ඔහුව පිළිගන්න පුළුවන් වුණේ නැහැ. යකින්නේ පිරිත් නූල Tamanට දෙන්න කියලා ඉල්ලා සිටියා. නමුත් ඒ මිනිසාය ඈට දුන්නේ නැහැ. තංගහෙත්වා සුරුංගායන් රුදන්තං යක්කිනේ කිපේ එවං ඒකේකසෝ තත්ත කිපිසත්ත සතානච යක්කිනි හඬා වැළපෙන ඒ පුරුෂයා වල්ලාගෙන උමගක හැංගුවා මේ විදියට එක් එක්කෙනා බැගින් එතනට 700 දෙනාවම උමගෙහි හැංගුවා ආනයන්තේ සුසබ්බේසු විජයෝ බය සංකිතෝ නද්ද පංචායුතෝ ගන්්වා දිස්වා පොක්කරණං සුභං ගිය කවුරුවත් ආපසු ආවේ නැති නිසා ඔවුන්ට අනතුරක්වත් වුණාද කියලා විජය කුමාරයා තුල බය සකසංකා ඇති වුණා. ඔහු පංචායුතයෙන් සන්නද්ධ වුණා. අනිත් අයගේ පෙදෙසටම යද්දී අලංකාර පොකුණු දකින්නට ලැබුණා. අපස්සං උත්තින්න පදං පස්සං තං චේව තාපසින් හිමාය කලු භජ්ජාමේ ගහිතානෝ නිතේ චින්තිය පොකුණ ළඟට ගොස් බලද්දී පොකුණෙන් ගොඩට ආපාද සටහන් තියනවා දැක්කා. ඒ අසල වාඩි වෙන තාපසීවක් දැක්කා. මාගේ සේවකයන් මේ තැනැත්තිය විසින් අල්ලා ගත්තාවත් දැයි සිතුවා. කින්න පස්සසේ බච්චේමේ බෝති ත්වං ඉතියාහතං කිං රාජපුත්ත බච්චේ පිවනහායති අහසා භවති කිමති මගේ සේවකයන්ව දැක්කේ නැද්ද කියලා ඇහුවා රාජපුත්‍රය සේවකයන්ගෙන් ඇති ඵලයකිම මේ පොකුණට බැස පෑන් වැළඳුව මැනව ස්නානය කළව මැනව කියා යකින්නේ පිළිතුරු දුන්නා යක්කිනීතාව ජානාති මම ජාතින් තිනෙච්චිතෝ සීගං සනාමං සාවෙත්වා දනුං සන්දායුපාගතෝ එතකොට විජය කුමාරයා රාජපුත්‍රය කියාමා එමතීමෙන් මේ යකින්නිය නිසකවම මාගේ ජාතිය දන්නෝ යැයි නිශ්චය කළා මම සිංහබාහු රජුරුවන්ගේ පුත්‍ර වූ විජය කුමාරයයි කියලා වහාම තමන්ගේ නම කියලා දුනුයිතල අමෝරාගෙන යකින්නේ ළඟට වේගයෙන් ආවා. යක්කින් ආදාය ගේවාය නාරාචවලය නසෝ වාමහතේන කේසේසු ගහෙත්වා දක්කින නතු යකින්නේ දුවන්න පටන් ගත්තා. විජය කුමාරයා වේගයෙන් ඇලුහු බැන්දා. ඇගේ බෙල්ලේ තමාගෙන සිටි යකඩ වලල්ලෙන් එය වැදලා ගත්තා. වම් අතින් කෙස් වැටියෙන් අල්ලගත්තා. දකුණු අතින් උක්කිපිත්වා සිංහහ බච්චේ මේ දේදාසිතං මාරේ මෙති බයට්ටාසා ජීවිතං යාති අක්ඛිනේ කඩුව ඔසවා ගත්තා. මේ එම්බල දාසි මාගේ සේවකයන් දීපිය. නැත්තම් තිය මෙතන මරණවා කියලා කිව්වා. යකින්නේ හොඳට බය වුණා. කුමාරයාගෙන් ජීවිතය ඉල්ලා සිටියා. ජීවිතං දේමේ සාමේ රජ්ජං දජ්ජාමිතේ අහං කරිස්සාමේ තිකිච්ඡං ච කිච්ඡං අඤ්ඤං යතිච්චතං ස්වාමීනි මාගේ ජීවිතය දෙනු මැනව මම ඔබ වහන්සේට ලංකා රාජ්‍ය දෙන්නම් ස්ත්‍රියක විසින් තම සැමියාට කළ යුතු යම් දෙයක් ඇද්ද ඒවත් කරන්නම් ඔබ වහන්සේ සිතන පතන සියලු දේ කර දෙන්නම් කියලා කියා සිටියා අදුබ්බත්තාය සපතං සෝතං යක්ඛින් අකාරේ ආනේහි භච්චේසේ ගන්ති උත්තමත්තාවසානයි විජය කුමාරයා යලි කවදාවත්ම තමන්ට ද්‍රවහි නැවන ලෙසට ඒ යක්ෂණියව දිවුරා ගත්තා. දැන් වහාම මාගේ සේවකයන් අරගෙන වරයි කීසනින්ම ඒ සේවකයන්ව රැගෙන ආවා. ඉමේ ඡාතාති වුත්තාසා තණ්ඩුලා දින් විනිද්දසේ බක්කිතානං වානිදානං නාවතං විවේදං බහුං මේ පිරිස යකින්නට තමන්ට බඩගිනි ඇති බව පැවසුවා. එතකොට කලින් බිලිගත් වෙළඳුන් සතු නැව්වල තිබූ සහල් පැණිසක්‍රු ආදිය පෙන්වා දුන්නා. බච්ඡාතේ සාදයත්වාන බතානි වන්දනානිච රාජපුත්තං බෝධයත්වා සබ්බේ ചാපි අබුන්ජසං සේවකයෝ බත්හා සූප වන්දනාදිය පිළියෙල කළා. රාජපුත්‍රයාම අනුභව කෙරෙව්වා. සියලු දෙනාත් අනුභව කළා. දාපිතං විජයේ නග්ගං යක්කී පුඤ්ජේය පේනිතා සෝලස වස්සිකං රූපං මාපයත්වා මනෝහරං විජය කුමාරයාගේ භෝජනේ අග්‍රභාගයේ යකි නිරු දුන්නා. ඒ අනුභව කළ ඒ රසයෙන් පිනා ගියා. සිත් බඳ ගන්නා හැඩරුවෙන් යුතු සොළොස් හැවිරිදි කන්‍යාවගේ වෙස් ගත්තා. රාජපුත්ත මොපාගංචි සබ්බාභරණ භූසිතා මාපේ සිරුක්ක මූලස්මෙන් සයනංච මහරහං සියලු ආභරණයෙන් සැරසිලා රාජපුත්‍රයා වෙත ගියා. ඒ රුක්සෙවණේතා වටිනා සයනයක් මැව්වා. සානියා සුපරික්කතං විතාන සමලංකතං තන්දස්වාරාජ තනයෝ පෙක්ඛං අත්මනාගතං හාත්පස තිර රෙදි වලින් ආවරණය කෙරෙව්වා උඩු වියනකින් අලංකාර කෙරෙව්වා එය දැක්ක රාජපුත්‍රයා අනාගතේ තමන් ඇතුළු පිරිසට සලසාගත හැකි යහපත සලකා බලා කත්වානතාය සංවාසං නිපජ්ජිසයන සුඛං සානෙන් පරික්කිපිත්වාන සබ්බේ බච්චා නිපජ්ජිසුං ඈ සමග අඹසමියන්සේ හැසිරුණා යහනෙහි සැපසේ සතපුණා සියලු සේවකයෝ වටතිරය පිරිවරාගෙන නිදාගත්තා. රත්ත්‍යං තුරිය සද්දංච සුත්වා ගීත වරංචසෝ අපොච්චි සහසේ මානං කිං සද්දෝ ඉති අක්කිනින් එදා රාත්‍රියේ තූර්ය නාදය ඇසුණා. ගී කියමින් විනෝදවර හඬක් ඇසුණා. විජය කුමාරයා තමා සමග සැතපෙන යකින්න ගියමු. සොඳුරමේ ශබ්දය කුමද්ද කියා ඇසුවා. රජ්ජංච සාමිනෝ දෙයං සබ්බේ යකේච ඝාතිය මනුස්ස වාස කරන යක්කමංගතයන්ති සියලු යකුන්ව මරවා මේ රාජ්‍ය මගේ මේ ස්වාමියාට දෙන්න ඕනේ නමුත් මේ රට මිනිස් වාසයක් කෙරෙව්වා කියලා යක්කුමාව මරා දමීවේ. ඉති චින්තිය යක්කේසා අබ්‍රවී රාජනන්දනං සිරේසවත්තු නාමේතං සාමියක් පුරංගෙද මෙහෙම සිතුව යක්කිනේ රාජකුමාරයාට සතුට දනවන මේ කිව්වා සාමේනි මෙහි සිරේස වාස්තු නම් යක්ෂපුරයක් තියෙනවා තත්තජෙට්ටස්ස යක්කස්ස ලංකා නගර වාසිනී කුමාරිකායි දානීතා තස්සා මාතා ජාගතා එහි මහා කාලසේන නමින් ජේෂ්ඨ යකෙක් ඉන්නවා ඒ යක්ෂයාට ලංකාපුරයෙන් පෝල මිත්තා නැවති යක්කිනී කුමරියක් කැන්දන් ආවා ගොණ්ඩා නැමැතියගේ මෑණියනොත් අද තෑගි බෝග අරන් ඇවිල්ලා. ආවාහ මංගලේ තත්ත සත්තහං උස්සවෝ මහා වත්තේ තත්ත සද්දෝ යං මහා හේය සමාගමෝ මේ ආවාහ මංගල්‍ය නිසා ඒ ශ්‍රීස වස්තුපුරයේ සද්දිනක මහා උත්සවයක් පැවැත්වෙනවා එහි මහා යක් පිරිසක් රැස් වෙලා ඉන්නේ. මේ ඇහෙන්නේ ඔවුන්ගේ ශබ්දය තමයි. අජේව යක්කේ ගාතේ නහි යක්ක නහි සක්කයිතෝ පරං සෝ ආහදිස්සමානේතේ ගාතෙස්සාමි කතං අහං අදම යකුන්ව මරුව මැනව මෙවැනි අවස්ථාවක් මීට පස්සේ ලැබෙන්නේ නැහැ කිව්වා මට යකුන් පෙනෙන්නේ නෑ නෝ මං කොහොමද උන් මරන්නේ කියලා රාජකුමාරයා ඇහුවා යත් සද්දං කරෙස්සා මෙතෙන සද්දේන ගාතය ආවුදං මේ නොභාවේන තේ සංකායේ පතිස්සති මං යම් තැනක ඉඳන් සද්දයක් කරන්නේම්ද එතකොට ඔබ එතනට කඩුවෙන් කොටනු මැනව මාගේ ආනුභාවයෙන් ඒ ආයුධය ඔවුන්ගේ ඇඟට වැටෙන්නේ. තස්සා සුත්වා තතකත්වා සබ්බේ අක්කේ අඝාතේ සයම්පි ලද්ද විජයෝ යක්ක රාජ පසාදනං යකින්නගේ වචනය අසාගෙන ඒ ආකාරයෙන්ම කටයුතු කොට සියලු යකුන් මරා දැම්මා තමන්ම ජයග්‍රහණය ලබා ගත්තා. මහා කාලසේන යක් රජුගේ පළඳනාව පළඳගත්තා. පසාදනේ හිසේසේ තන්තං භච්ඡං පසාදයෙන් කතිමාහං වසිත්වේත තම්බ පන්නෙන් උපාගමේ අනිත්‍යක් අමාත්‍යයන්ගේ පළඳනාවන් ඒ ඒ සේවක ජනයන්ට ගැළපෙන ලෙස පැලැන්දෙව්වා සිරීස වස්තු නැවතිය යක්පුරයේහි කීප දිනක් වාසය කොට තම්බපන්නේට පැමිණියා. මාපයිත්වා තම්බපන්නේ නගරං විජයෝ තහෙන් වසී අක්කිනියා සද්දෙන් අමච්ච පරිවාරිතෝ විජය කුමාරයා ඒ ප්‍රදේශයේහි තම්බපන්නේ නමින් නුවරක් කෙරෙව්වා. තමන්ගේ අමාත්‍යවරුන් පිරිවරාගෙන යකිනිය සමග වාසය කළා. නාවය භූමින් ඕතින්නා විජයප්පමෝකා තදා කිලන්තා පානිනා භූමින් ආලම්බිය නිසේ දිසුම් එදා විජයප්‍රමුඛ පිරිස නැවෙන් ඇවිත් බිමට ගොඩ බැස්සාට පස්සේ ඔවුන්ට අධික වෙහෙස හේතුවෙන් කලන්තය හැදුනා අත්වලින් භූමියට බර දීලා වාඩි වුණා. තම්බ භූමි රජෝ පුට්ටෝ තම්බෝ පානියතෝ අහෝ සෝදේසෝ චේව දීපෝච තේන තන්නාමකෝ අහෝ තම පැහැගත් බිමෙහි තිබූ දූවිල්ලෙන් ඔවුන්ගේ අතුල් තම පැහැගත්තා. ඒ නිසා ඒ ප්‍රදේශයත් ඒ දෙවයිනත් තම්බපන්නේ යන නාමයෙන් හැඳින්වුණා. සිහ බහු නරින්දෝසෝ සිහ මාදින්නවයිති සිහලෝතේන සම්බන්ධා ඒතේ සබ්බේපි සිහලා ඒ සිංහ බහු රජුරෝ කාටවත් අල්ලා ගන්නට නොහැකි වූ සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට සිංහලයා යන නම පටබැඳුණා. සිංහබාහු රජුගේ සම්බන්ධයේ ඇති විජය කුමාරයාට ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරු මේ බුණබුරු ආදී මුළු પરම්පරාවටම අද දක්වා කියන්නේ සිංහලයෝ කියලයි. තත්ත තත්ත ච ගාමේතේ තස්සාමච්ඡා නිවේසයං අනුරාධගාමන් තන්නාමෝ කදම්බ නදියන්තිකේ විජය කුමාරයාගේ ඇමතිවරු ජල පහසුව තිබුණු ඒ ඒ තැන්වල ගම්මාන ඉදි කරගෙන වාසය කළා. කදම්බ නදී නැමැති කොළඹ හෝ ඉවුරට යාපදව අනුරාධ ඇමතියා ඉදි කළ ගම්මානය අනුරාධගම නමින් හැඳින්වුණා. ගම්බීර නදියා තීරේ උපතිස්සෝ පුරෝහිතෝ උපතිස්ස ගාමං මාපේසි අනුරාදස්ස උතරේ අනුරාධ ගමට උතුරෙන් පිහිටි ගම්බීර නැමැති ගම් යුරට යාබදව උපතිස්ස නැමැති පුරෝහිත බ්‍රාහ්මණයා විසින් ඉදිකල ගම්මානය උපතිස්ස ගම නමින් හැඳුන්වනවා අඤ්ඤේ තයෝ අමච්ඡාතේ මාපයෙන් සුවිසුං විසුං උජ්ජේනින් උරුවේ ලංච විජිතං නගරං තත වෙනත් අමාත්‍යවරු තුන්දෙනෙක් උජ්ජේනි උරුවේල විජිත නගරය නමින් ගම්මාන තුනක් ඉති කරගෙන වාසය කළා නිවාසෙත්වා ජනපදං සබ්බේ මච්ඡා සමෙච්ඡතං අවෝචුං රාජ තනයන් සාමිරජ්ජේ බිසේච්ඡය අලුත් ජනපදවල ජනයා වාසය කරන්නට සලස්වලා ඒ සියලු ඇමතිවරු විජය කුමාරයා ළඟට රැස් වෙලා ස්වාමීනි රාජ්‍ය අභිෂේකය ලැබුණ වෙන වෙකියා ඉල්ලා සිටියා ඉති වුතෝ රාජපුත්තෝ නෛච්චි අபிසේචනං විනා කත්තිය කඤ්ඤාය අபிසේකං මහේසියා විජේ රාජපුත්‍රයා රාජාභිෂේක ලබන්න කැමති වුණේ නැහැ. ශාක්‍රීය චාරිත්‍ර අනුව රාජාභිෂේකයේදී රජු සමග මෙහෙසියෙකුත් අභිෂේක ලබනවා. මෙහි ශාත්‍රීය රාජාභිෂේ කන්‍යාවක් නැතිව ඒ කරවන්නට පුළුවන්කමක් නැති නිසායි අකමැති වුනේ. අතාමච්චා සාමිනෝ තේ අභිසේකේ කතාදරා දුක්කරේ සුපිකිච්චේසු තදත්ත බීරුතාතිගා එතකොට අමාත්‍යවරු තමන්ගේ ස්වාමියාගේ අභිෂේකය පිළිබඳව ආදර සහිත වුණා. දුකසේ කල යුතුය කාර්යයේදී එහි යහපත සලසාගෙන තව තවත් දිවි කැපකොට උනන්දු වුණා. පන්නාකාරේ මහාසාරේ මනිමුත්තාදිකේ බහු ගාහපයිත්වා පාහේසුං දක්කිනං මදුරං පුරං මණික් මුතු ආදී තාමත්ම වටිනා තෑගි භෝග සෑහෙන්ට පිළියෙල කරවාගෙන දකුණු දඹදිව මදුරා පුරයට දූතයන්ව පිටත් කළා. පණ්ඩු රාජස්ස දී තත්තං සාමිනෝ සාමේ බත්තිනෝ අඤ්ඤේ සංචාපි දී තත්තං අමච්ඡානං ජනස්සච ඒ ස්වාමි භක්තියෙන් යුක්තව තම ස්වාමියා විජේරාජ පුත්‍රයාට පණිරජ්ජුරුවන්ගේ දියණිය ලබා ගැනීමටත් අනිත් අමාත්‍යවරුන්ටත් ජනයාටත් අනිත් ශාත්‍ය වංශික දියණුවරුන් ලබා ගැනීමටත් සීගංනාගාය ගන්තාන දූතාතේ මధుරං පුරං පන්නාකාරේ චලේ කංච තස්ස රඤ්ඤෝ අදස්සයොං රාජදූතයෝ ඉක්මනින් නැවෙන් ගොස් මధుරාපුරයට පැමිණියා. පණිරජ්ජරුවන් බැහැද කළා තමන් ගෙනා තුටුපඳුරු සංදේශයත් ඉදිරිපත් කළා. තතෝ රාජා මච්චේ මන්තේත්වා සදේතරං පාහේතු කාමෝ මච්ඡානං අඤ්ඤ සංචාපි දීතරෝ ඒ ආසා පණ්ඩි රජුරු ඇමතිවරුන් කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කළා. තමන්ගේ රාජදියණියන් ඇමතිවරුන්ගේ ශාක්‍රීය වංශික දියණිවරුන් ලංකාදීපයට යවන්න කැමති වුණා. ලද්දා උන සතං කඤ්ඤා අතබේරෙන් චරාපයේ ලංකාය දීතු ගමනං එච්චමානා නරවිද ඔය ආකාරයට ශාත්‍රීය කන්‍යාවන් 99 දෙනෙක් ලැබුණා ඊට පසු රජුරෝ අඬබර ගැස්සෙව්වා මේ මදුරා නුවර මිනිසුනි තමන්ගේ දූවරුන්ව ලංකාවෙහි අලුත් රාජ්‍යයට පිටත් කොට යවන්නට කැමැති නම් නිවාසයිත්වා දිගුණං ගරද්වාරේ සුදීතරෝ තපෙන්තු තේන ලිංගේන ආදේශාමිතයිති තම දූවරුන්ව දෙගුණයක් කොට රෙදි අන්දවා ගේ දොර කොටට සිටුවා නවත්තන්ට ඕන. ඒ සලකුණෙන් අපි ඒ දූවරුන්ව හඳුනා ගන්නවායි ප්‍රකාශ කෙරෙව්වා. ඒවං ලද්දා බහෝ කඤ්ඤා තපේत्वाන තං කුලං සම්පන්න සප්පාලංකාරං දීතරං සපරිච්ඡදං ඔය ආකාරයට බොහෝ කන්‍යාවන් ලැබුණා. ඒ දියණුවරුන් අයත් පවුල් නොයෙක් තෑගි භෝග වලින් සතුටු කෙරෙව්වා. ඊට පසු දියණිය ඇතුළු සියලු කන්‍යාවන්ට පාවිච්චියට උමනා නොයෙකුත් බඩු බාහිර ආදිය දීලා සියලු අලංකාර ආභරණ වලින් සැරසෙව්වා. සබ්බතාලද්ද සක්කාරා කඤ්ඤායෝච යතරහං රාජා රහේච හත්තස්ස රත පේසිය කාරකේ ඒ සියලු කන්‍යාවන් සුදුසු පරිදි නොඑක් සත්කාර ලැබුවා රජ කෙනෙකුට සුදුසු පරිදි ඇත්තු අස්වැයන් රත දක්ෂ රියදුරන් අට රසන්නං සේනේනං සහසංච කුලානිසෝ ලේකන් දත්වාන පේසේසි විජයස්ස ජිතාරිනෝ 18ක් වූ ශිල්ප ශාස්ත්‍ර පරම්පරාවන්ට අයත් පවුල් දහසකුත් සංදේශිකුත් දීලා සතුරන් දෙනෝ විජය කුමාරයා වෙත පිටත් කළා. සබ්බෝසෝතරිනා වාහි මහාතිත්තේ මහජනෝ තේනේව පට්ටනන්තං ඒ මහාතිත්තන්ති උච්චති රාජානුග්‍රහය ලැබූ ඒ සියලු මහජනයා දකුණු දඹදිව මදුරා පුරාසන්න තොටුපළෙන් නැවුණැක්කා ලංකාවේ මහතොටට ගොඩ බැස්සා. ඒ නිසාම ඔවුන් ගොඩ බැස්ස තොටුපළට මහාතිත්ත හේවත් මහතොට කියලා කියනවා. විජයස්ස සුතෝ දීතා තස්සා යක්කිනියාං රාජකඤ්ඤාගමං සුත්වා විජයෝ ආයක්කිනෙන් ඒ වෙද්දී කුමාරිනේ යකින්නට විජය කුමාරයා නිසා ජීවහත් නැවති පුතෙකුයි දීපෙල්ලා නැවති දුවකුයි ලැබිලා හිටියා. මෙහෙසියක් ලෙස අභිදේශක ලබන්නට සුදුසු රාජ කන්‍යාවක් පැමිණිය බව කුමාරයාට සන්ත ලැබුණා. ඔහු යකින්නට මේ කීවා. ගච්ඡදානි තුං භෝති තපෙත්වා පුත්තකේ දුවේ මනුස්සා මනුස්සේ බායන්තේ සදායිති සොඳුරිය දැන් ඔබ පුතාවත් දුවවත් මෙහි තියලා පිටත් වෙන්න ඕනේ මිනිස්සු හැමදාම අනුස්සය අමනුස්සයන්ට බියයි සුත්වා තං යක්ක භයතෝ බීතං තං ආහ යක්කිනේ මා චින්තේ සහස්සේන දාපයිසාමි තේ බලෙන් විජය කුමාරයාගේ කතාව අසා යකුන්ගෙන් තමාට සිදුවිය හැකි අනතුර ගැන කුවේනි යකින්නේ බයටපත් වුණා. එතකොට විජය කුමාරයා ඒ ගැන උතරන් සිතන්ට එපා. මන්තිට බලි දහසක් ලැබෙන්න සලස්වනවා කියලා කිව්වා. පුනප්පුනන්තං යාචිත්වා උබෝ ආදාය පුත්තකේ භීතාපිසා අගතියා ලංකාපුරමුපාගමේ යක්කිනේ නැවත නැවතත් ඉල්ලලා දරු දෙදෙනා Taman ළඟට ගත්තා. ඈ හොඳටම බියටපත්ව සිටියත් වෙන යන්න තැනක් නැති නිසා ඈ කලින් සිටිය ලංකාපුර නැමැති යක්ෂ ජනපදයටම ගියා. පුත්තේ බහිනසේ දෙත්වා සයං පාවෙසෙතං පුරං සංගානෙත්වානතං යක්ඛෙන් බීතා චෝරීති සංනෝ දරුවන් දෙන්නා ලංකාපුරයෙන් පිටත තැනක වාඩි කෙරුවා. ඈ තනියම යක්පුරයට ඇතුළු වුණා. එතකොට එයා ඔත්තු බලාගෙන යන්ට සොරෙන් ආපව සිතා යකු හොතටම බය වුණා. සංකුබින්සු පුරේ අක්කා ඒකෝ සාහසිකෝ පන ඒක පානිප්පහාරේන විලයන් නයි යකිනෙන් ලංකාපුරේ යකු කැළඹිලා ගියා. එතකොටම එක්තරා දරුණු යක්ෂයෙක් එක් පහර ගැසූ ඇතුල් පහරකින් යකිනිය මරලා දැම්මා. තස්සාතු මාතුලෝ යක්ඛෝ නිකම්ම නගරා බහේ දිස්වාතේ දාරකේ පුච්චි තුම්මේ කස්ස සුතායිතේ කුවේනියගේ මාමා වූ යකි ලංකාපුරයෙන් පිටට දාවා පිටත සිටින දරු දෙන්නා දකින්ට ලැබුණා තොපි කාගේ දරුවන්ද කියලා ප්‍රශ්න කළා. කුවේනියාති සුත්වාහ මාතාවෝ මාරිතායිද තුම්මේ පෙදෙස්වා මාරෙයොන් පලායත ලහුන් එතේ අපේ මෑණියන් කුවේනියයි කියලා කිව්වා. මෙතන තොපගේ මෑණියන්ව මරලා දැම්මා. තොපිය දැක්කොත් මරා දමාවි. ඉක්මනින් පැනගනින් කියලා යක්ෂයා පැවසුවා. අගුං සුමන කෝටන්තේ පලායිත්වා තතෝ ලහුං වාසංකප්පේසි ජෙට්ටෝසෝ බුද්ධෝතාය කනෙට්ටියා එතකොට ඔවුන් දෙන්නා ඉක්මනින්ම ඒ ප්‍රදේශයෙන් පැනගත්තා. සමන්කුළු පව්ව පාමුල වනයේ වාසය කළා. තරුණයෙකු බවට පත් වේ පුත්‍රයා. ඒ තමාගේ නැගණිය සමග පෞල් ජීවිතයක් පටන් ගත්තා. පුත්තදීතා හි වඩ්ඩිත්වා රාජානුඤ්ඤායතේ වසං තත්තේව මලයේසෝ පුලින්දානං සම්භවෝ තම දරුවන් සමන්කුළු පව්වේ පාමුල ඉන්න බව දැනගත් විජේ රජතුමා ඔවුන්ට කඳු ප්‍රදේශයේම වාසය කරන්නට අනුමැතිය දුන්නා. ඊට පස්සේ ඔවුන් දූපුතුන් ඇති කරගෙන දරු පරපුරක් බිහි කළා. ලංකාවේ වැද්දන්ගේ ආරම්භය ඇති වුණේ ওই ආකාරයටයි. පණ්ඩු රාජස්ස දූතාතේ පන්නාකාරං සමප්පයොං විජයස්ස කුමාරස්ස රාජදීතාධිකාචතා පණිරජ්ජරුවන්ගේ දූතයෝ තමන්ගෙන රාජකීය තුටුපඳුරු විජය කුමාරයාට පිළිගන්නවා. රාජ කන්‍යාව පුරටු කොට ඒ කන්‍යාවන්ද ලබා දුන්නා. කତ୍වා සක්කාර සම්මානං දූතානං විජයෝපන අදායතරහං කඤ්ඤා අමච්ඡානන්දනස්සච විජය කුමාරයත් රාජ දූතයන්ට ගෞරව සම්මාන දැක්වුවා. ඒ ඒ ඇමතිවරුන් හට තම තමන්ගේ වංශයට ගැලපෙන විදිහට ඒ කන්‍යාවන් බාර දුන්නා. යත විදින්ච විජයං සබ්බේ මච්ඡා සමාගතා රජ්ජේ සමබිසින්චෙන් සෝ කරෙන් සොච මහචනං සියලු අමාත්‍යවරුන් රැස් වුණා. ශාත්‍රීය රාජ පරම්පරාවල සිදු කරන විදින්ට අනුකූලව විජය කුමාරයාව ලංකා රාජ්‍යයේ රජු ලෙස අභිරේක කෙරෙව්වා. මහා සෙනකෙලියක් කළා. තතෝසෝ විජයෝ රාජා පණ්ඩුරාජස්ස දේතරං මහතා පරිහාරේන මහේසිත බිසේචේ ඊට පසු විජය රජුරෝ දකුණු දඹදිව පණ්ඩි රජුරුවන්ගේ දියණිය මහත් උත්සවාකාරයෙන් රාජ මහේසිකාව හැටියට අභිෂේක කළා ධනානන්දා මච්ඡානං අදාසි සසුරස්සතු අනුවස්සං සංකමුත්තං සතසහස්ස ද්වයං රහං අමාත්‍යවරුන්ට ධනය ලබා දුන්නා. සිය මාමණ්ඩිය බවට පත් වූ දකුණු දඹදිව මදුරා රජුරවන්ට අවුරුදු පතා කහවණු 2 ලක්ෂයක් අගනා හග්ගෙඩිත් මුතු තියවුවා. හිත්වාන පුම්බා චරිතං විසමං සමේන ධම්මේන ලංකමකිලං අනුසාසමානෝ සෝතම්බ පන්නේ නගර විදයෝ නරින්දෝ රජ්ජං අකාරේ සමා කලු අට තින්සාත විජය රජුරෝ මේ දිවයින්ට ගොඩබසින්ට පෙර තිබුණු දරුණු ගතිගුණ අත්හැරියා ධර්මයෙන් හා සාමයෙන් යුක්තව ලංකා රාජ්‍යයට අනුශාසනා කළා තමන්ගේ තම්බපන්නේ නගරයේ සිට 38 වසරක් රජකම් කළා සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහාවංශේ විජයාභිෂේකෝ නාම සත්තමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි විජේ රජුරුවන්ගේ අභිෂේකය නංගෝ සත්වෙනි පරිච්ඡේදයයි